ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍රයක් ගැන. දීගනිකායේ එන සුබ සූත්‍රය. ඔව්. මේකදී තෝදෙය්‍යෝ පුත්‍ර සුබ කියන තරුණ බ්‍රාහ්මණ මානවකෙක් බුදුරජාණන් වහන්සේ හමු වෙලා කරන සංවාදයක් තමයි තියෙන්නේ. හ්ම්. ඉතින් අපි මේ සූත්‍රේ මුලින් ඉඳන් අගටම කියන්නේ ඒකේ එන තර්ක උපමා හැමදේම ටිකක් ගැඹුරින් විමසා බලමු නේද? අනිවාර්යයෙන්ම. මේකේ හරය තේරුම් ගන්න එක වැදගත්. මොකද මේකේ ගොඩක් ගැඹුරු කරුණු සාකච්ඡා වෙනවා. හොඳයි. එන්න අපි පටන් ගමු මේ සිද්ධිය වෙන්නේ කොහෙදිද මොන කාලෙද? මේක වෙන්නේ සවත්නෝර ජේතවනාරාමේ බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. සුබ මානවකයා, එයාගේ පියා තෝදේය බ්‍රාහමණයා ඉතින් එයා සවැත් නුවරට එන මොකක් හරි කාරණයකට. ආ එතකොට තමයි යාට ආරංචි වෙන්නේ බුදුන් වහන්සේ ගැන. ඔව්. යාට ආරංචි වෙනවා සවැත් නුවර රහතන් වහන්සේලාගෙන් හිස් නෑ කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේත් එහෙ වැඩි ඉන්නවා කියලා දැනගන්නවා. ඉතින් ඒක අහලා බුදුන් වහන්සේව හම්බ වෙන්නේ යන්න හිතනවා. හරියටම හරි. එහෙම ගිහින් සුබ මානවකයා බුදුන් වහන්සේගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. මොකද ප්‍රශ්නේ? එයා අහන්නේ මෙමය. ස්වාමීනි ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන් නම් කියන්නේ එහෙමයි. ගිහි ජීවිතයේ ඉන්න අයට තමයි කුසල් දාම්, ඒ කියන්නේ නිවැරදි මාර්ගයේ ක්‍රියාවට නගන්න පුළුවන්, ඒකෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. පැවිදි ජීවිතයේ ඉන්න අයට එම බෑ. ඒක තරම් ප්‍රතිඵලදායක නෑ කියලා. ආ, ඒ කියන්නේ ගිහියෝ තමයි හරි පැවිද්දෝ වරදී වගේ අදහස. ඔව්, ඒ වගේ දෙයක්. කුසල් දහම් වඩන්න ප්‍රතිඵල ලබන්න හොඳම තැන ගිහි ජීවිතේ කියලා බ්‍රාහ්මණ මතය. හ්ම්. එතකොට බුදුන් වහන්සේ මොකද්ද කියන්නේ මේ මතයට එකඟ වෙනවද? අපෝ නෑ. බුදුන් වහන්සේ කියනවා මානවකයා මම ඔය කාරණේදී කරුණු විභාග කරලා උත්තර දෙන කෙනෙක් මිසක් එක පැත්තකට විතරක් කතා කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මධ්‍යස්තව බලනවා කියන එක. ඔව්. ඊට පස්සේ පැහැදිලි කරනවා කවුරු හරි වැරදි පිළිවෙතක ඒ කියන්නේ මිත්‍යා ප්‍රතිපදාවක යනවා නම් එයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද මේ වැරදි පිළිවෙත නිසා එයාට කුසල් දහම් වල පිහිටන්න බෑ, යාපත් ප්‍රතිඵල ලබන්න බෑ කියලා. ආ එතකොට හරි පිළිවෙත ගැනත් කියනවා ඇති. අනිවාර්යයෙන්ම උන්වහන්සේ කියනවා ඒ වගේම කවුරු හරි නිවැරදි පිළිවෙතක ඒ කියන්නේ සම්‍යක් ප්‍රතිපදාවක යනවා නම් එයා ගිහියෙක් වෙන්න පුළුවන් පැවිදෙක් වෙන්නත් පුළුවන් මම ඒක වර්ණනා කරනවා. මොකද මේ නිවැරදි පිළිවෙත නිසාම එයා කුසල් දහම් වල පිහිටනවා යහපත් ප්‍රතිඵල ලබනවා කියලා. ඉතින් වදගත්ම දේ ගිහිද පැවිදිද කියන එක නෙවෙයි අනුගමනය කරන මාර්ගය හරිද වැරදිද කියන එක. හරියටම හරි. පිළිවෙත තමයි වැදගත්. තත්වෙන නෙවෙයි. හොඳයි. ඒක බොහොම පැහැදිලි. එතකොට සුබමානවකයා මේ උත්තරේ පිළිගන්නවද? සූත්‍රය එහෙම කෙලින්ම කියන්නේ නෑ පිළිගත්තා කියලා ගැබයා ඊළඟ ප්‍රශ්නයට යනවා. ආ මොකක්ද ඒක? එයා කියනවා ස්වාමීනි බ්‍රාහ්මණයන් තව මෙහෙමත් කියනවා ගිහි ජීවිතය කියන්නේ මහා කටයුතු බහුල, මහා ආරම්භ බහුල, මහා වෙහෙසක් තරන්න ඕන දෙයක්. ඒ නිසා ඒක මහා ඵලයි, මහනිසංසයි. හැබැයි පැවිලි ජීවිතය ඒකේ කටයුතු අඩුයි, ආරම්භ අඩුයි, වෙහෙසත් අඩුයි. ඒ නිසා ඒක අඩුඵලයි, අඩු ආනිසංසයි කියලා. ඒ කියන්නේ වැඩ වැඩි තැන ප්‍රතිඵලات වැඩි වැඩ අඩු තැන ප්‍රතිඵලات අඩුයි කියන තර්කය. ඔව්. ගොඩක් මහන්සි වෙන නිසා ගිහි ජීවිතයේ වටිනාකම වැඩි කියනක තමයි බ්‍රාහ්මණ මතය. මේකට බුදුන් වහන්සේ කොහොමද උත්තර දෙන්නේ? මෙතනදී උන්වහන්සේ හරි අපූර්ව ක්‍රමයක් පාවිච්චි කරනවා. කෙලින්ම උත්තර නොදී සුබගෙන්ම ප්‍රශ්න අහනවා. කොහොමද? උන්වහන්සේ අහනවා මානවකයා ඔබ මේ කාරණය ගැන මොකද හිතන්නේ? ලෝකේ තියෙනව නේද සමහර කටයුතු ඒවා මහා කටයුතු බහුලයි මහා ආරම්භ බහුලයි හැබැයි ඒවෙන් ලැබෙන ප්‍රතිඵලය අඩුයි කියලා. ඒ කියන්නේ මහන්සිය විතරක් නෙවෙයි වැදගත් කියලාද? ඔව් සුබත් පිළිගන්නවා. එහෙම දේවලුත් තියෙනවා ස්වාමීනි කියලා. ඊළඟට ඊළඟට අහනවා ඒ වගේම මහා කටයුතු බහුල මහා ආරම්භ බහුල හැබැයි ඒ අනුවම මහත්ඵල මහානිසංස දෙන කටයුතු තියෙනෝ නේද කියලා සුබේකත් පිළිගන්නවා. ඊට පස්සේ අහනවා එතකොට අඩු කටයුතු තියෙන අඩු ආරම්භ තියෙන ඒතිය වගේම අඩු ඵල අඩු ආනිසංස දෙන කටයුතු තියෙනව නේද කියලා සුබේකටත් ඕව් කියනවා. හතරවෙනි එකත් අහනවද? ඕ. අන්තිමට අහනවා ඒ වගේම අඩු කටයුතු අඩු ආරම්භ තියෙන හැබැයි මහත්ඵල මහානිසංස දෙන කටයුතු තියෙනව නේද කියලා. සුබ ඒකත් පිළිගන්නවා. ඒ කියන්නේ ලෝකයේ වැඩවල ස්වභාවය හතරාකාරයි. මහන්සි වෙලා සාර්ථක වෙන ඒවා, මහන්සි වෙලා අසාර්ථක වෙන ඒවා, අඩුවෙන් මහන්සි වෙලා අසාර්ථක වෙන ඒවා, අඩුවෙන් මහන්සි වෙලා සාර්ථක වෙන ඒවා. හරියටම හරි. මේක පිළිගත්තට පස්සේ බුදුන් වහන්සේ උදාහරණ දෙකක් දෙනවා. මොනවාද? එකක් තමයි ගොවිතන. උන්වහන්සේ අහනවා ගොවිතන කියන්නේ මහා කටයුතු බහුල, මහා ආරම්භ බහුල දෙයක් නේද කියලා සුබ ඔව් කියනවා. ඒත් ඊයේ ගොවිතැන සමහර වෙලාවට මහත්ඵල මහානිසංස දෙනවා. සමහර වෙලාවට අඩුඵල අඩු ආනිසංස දෙනව නේද කියලා තහනවා. සුබ ඒකත් පිළිගන්නවා. ඒ කියන්නේ ගොවිතැන වගේ මහන්සි වෙන වැඩක් වුණත් ප්‍රතිඵලය හැම වෙලෙම ලොකු නෑ. ආව්. අනිත් උදාහරණීය වෙලදාම. උන්වහන්සේ අහනවා වෙලදාම කියන්නේ ගොවිතැනට සාපේක්ෂව අඩු කටයුතු අඩු ආරම්භ තියෙන දෙයක් නේද කියලා සුභාවෝ කියනවා. ඒත් වෙලඳාමත් සමහර වෙලාවට මහත්ඵල මහානිසංස දෙනවා සමහර වෙලාවට අඩුඵල අඩුආනිසංස දෙනවා නේද කියලා අහනවා. සුබ ඒකත් පිළිගන්නවා. ආ එතකොට මේ උදාහරණ දෙකෙන් මොකද්ද කියන්න ආදන්නේ? උන්වහන්සේ මේ උදාහරණ දෙක ගලපනවා අර හතර ආකාරයේ කටයුතු වලට. ගොවිතන කියන්නේ බොහෝ වෙහෙස හොඳ ප්‍රතිඵල කියන වර්ගයටත් බොහෝ වෙහෙස අඩු ප්‍රතිඵල කියන වර්ගයටත් අයිති වෙන්න පුළුවන් වැඩක්. ඒ වගේම වෙළඳාමා අඩු වෙහෙස හොඳ ප්‍රතිඵල වර්ගයටත් අඩු වෙහෙස අඩු ප්‍රතිඵල වර්ගයටත් අයිති වෙන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ මේක ගලපනවා ගිහි ජීවිතේටයි පැවිදි ජීවිතේටයි ඒ වගේම තමයි මානවකයා. ගිහි ජීවිතය කියන්නේ ගොවින්තන වගේ දියක්. ඒක මහා කටයුතු බහුලයි මහා ආරම්භ බහුලයි. හැබැයි ඒක සමහර විට මහත්ඵල මහානිසංස දෙනවා. ඒ කියන්නේ නිවැරදි පිළිවෙතක ගියොත් සමහර විට අඩුඵල අඩු ආනිසංස දෙනවා. ඒ කියන්නේ වැරදි පිළිවෙතක ගියොත්. ආ එතකොට පැවිදි ජීවිතේ පිටින් ආයමත් කතා වෙන්නේ එකම තැනට. මහන්සිය ප්‍රමාණය නෙවෙයි පිළිවෙතේ හරි වැරදි බව තමයි ප්‍රතිඵලයේ තීරණය කරන්නේ. ගිහි වුණත් පැවිදි වුණත් ඒක එකමයි. හරියටම. ඒක තමයි බුදුන් වහන්සේගේ විග්‍රහය. හොඳයි බොහොම පැහැදිලි. එතකොට සුබ මානවකයා මේකට මොකද කියන්නේ? මේ වෙලාවෙත් සූත්‍රයේ කිලිම්බ කියවෙන්නේ නැහැ. එයා මොනවා හිතුවද කියලා. හැබැයි එයා තුවෙනි කාරණයකට බහිනවා. ඒ මොකද්ද? එයා කියනවා ස්වාමීනි බ්‍රාහ්මණයන් පින් සිද්ධ වෙනවා කියලා ධර්ම කරුණු පහක් දේශනා කරනවා කියලා. ආ බ්‍රාහ්මණ ක්‍රමයට පින් රැස් කරන හැටි. මොනවද පහ? සත්‍ය සච්ච තපස තපෝ බ්‍රහ්මචර්ය බ්‍රහ්මචර්ය මන්ත්‍ර අධ්‍යයනය අජේන සහ ත්‍යාගය ඡාග. හ්ම්. සත්‍ය, තපස් රැකීම, බම්බසර, වේද මන්ත්‍ර ඉගෙනීම සහ දන් දීම. ඕ මේ පහ තමයි පින් රැස් වෙන ප්‍රධාන ක්‍රම කියලා බ්‍රාහමණයන් උගන්වන්නේ. එතකොට බුදුන් වහන්සේ මේ ගැන මොකද්ද කියන්නේ? උන්වහන්සේ සුබගෙන් ප්‍රශ්නයක් අහනවා. මානවකය ඔබ කියන බ්‍රාහමණයන් අතරේ එකම කෙනෙක්වත් ඉන්නවද මේ ධර්ම පහේ ප්‍රතිඵල තමන්ගේම විශිෂ්ට ඥානයකින් ඒ කියන්නේ අභිඤ්ඤා සච්චිකත්ව තමන්ම සාක්ෂාත් කරලා අධ්‍යකලා මේක තමයි පිනට හේතුව මේක තමයි ප්‍රතිඵලය කියලා කියන කෙනෙක් ඒ කියන්නේ නිකං සම්ප්‍රදායින් කියනව ඇරෙන්න. Tamanම අධ්‍යකලා දන්න කෙනෙක් ඉන්නවද කියලා අහනවා. ඔව්, එහෙම කෙනෙක් වර්තමානයේ ඉන්නවද? එහෙමත් නැත්නම් මේ බ්‍රාහ්මණයන්ගේ ආචාර්යවරු પરම්පරා හතක් විතර ආපසට යනකම් එහෙම කෙනෙක් හිටියද? එහෙමත් නැත්නම් අර පුරාණ ඍෂිවරු අට්ටක වාමක වාමදේව වගේ අය එයාලවත් Tamanගේම ඥාණයෙන් මේවා අධ්‍යකලා දේශනා කළා කියලා තියෙනවද? බොහොම ගැඹුරු ප්‍රශ්නයක්. සුබ මොකද කියන්නේ? සුබට කියන්න වෙන්නේ නෑ ස්වාමීනි. එහෙම කෙනෙක් නෑ කියලා. එතකොට තමයි නේද අර ප්‍රසිද්ධ උපමාව එන්නේ. ඔව්. බුදුන් වහන්සේ කියනවා එහෙනම් මානවකයා මේක හරියට අන්ධ પરම්පරාවක් වගේ නේද? හැරමිටි ගත්ත අන්ධයෝ පේලියට යනවා වගේ. ඉස්සරහින් යන එක්කෙනත් දකින්නේ නැහැ, මැදින් යන එක්කෙනත් දකින්නේ නැහැ, අන්තිමට යන එක්කෙනත් දකින්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේම අත්දැකීමෙන් තොරව પરම්පරාවෙන් ආපු දේ විශ්වාස කරන එක අන්දෙක් තව අන්දෙක්ව අනුගමනය කරනවා වගේ වැඩක්. හරියටම. ඉතින් මේ බ්‍රාහ්මණයන්ගේ කතාවත් අන්ද પરම්පරාවක් වගේ නේද කියලා බුදුන් වහන්සේ අහනවා. මේක ඇත්තටම සෘජු අත්දැකීමේ වැදගත්කම, ප්‍රත්‍යක්ෂ ඥානීය වැදගත්කම පෙන්වා දෙන තැනක්. සම්ප්‍රදායට වඩා. ඔව් හැබැයි මේ උපමාව ඇහුවම සුබමානවකයට ටිකක් කේන්ති යනවා. ආ එහෙමද මොකද්ද කරන්නේ? එයා ටිකක් සැරෙන් වගේ කියනව ගෞතමයන් වහන්සේ ඔබතුමා මේ බ්‍රාහ්මණයන්ට අන්ද પરම්පරාව කියලා අපහාස කරනවා කියලා. අපොයි ඊට පස්සේ ආ තවත් බ්‍රාහමණ මතයක් ගේනවා මේ කතාවට එයා කියනවා ස්වාමිනීනි මගේ ගුරුවරයා පොක්කරසාති බ්‍රාහමණතුමා එතුමානම් කියන්නේ මෙහිමයි මේ සමහර ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා උත්තරීතර මිනිස්්‍ය ධර්ම ලැබුවා විශේෂ ඥාන දර්ශන තියෙනවා කියලා කියනවා ඒත් එතුමානම් කියන්නේ ඕවා හිනාවට කාරණා ලාමකයි හිස් දේවල් මිනිස්සෙකුට මිනිස්්‍ය ස්වභාවයක්ම යන ওই වගේ දේවල් ලබන්න බෑ කියලා. ඒ කියන්නේ පොක්කරසාති බ්‍රාහමණියා අර උසස් මානසික තත්වයන්, අභිඥා වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒවා මිනිස්සුන්ට ලබන්න බෑ කියනවා. ඔව්. සුබ ඒ මතය ගෙනල්ලා බුදුන් වහන්සේට ඉදිරිපත් කරනවා. මේකට බුදුන් වහන්සේ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? උන්වහන්සේත් කේන්ති ගන්නවද? නෑ, උන්වහන්සේ හරි සංසුන් වහනවා. මානවකයෝ ඒ පොක්කර සති බ්‍රාහමණයා සියලු සත්වයන්ගේ සිත් තමන්ගේ සිතින් පිරිසිඳ දන්න කෙනෙක්ද කියලා. ඒ කියන්නේ අනුන්ගේ හිත කියවන්න පුළුවන් කෙනෙක්ද කියලා අහනවා. ඕ පරචිත්ත විජානන ඥානිය තීනවද කියලා සුබ කියනවා. අනේ නෑ ස්වාමිනී පොක්‍රේසාතිතුමාට එයාගේ දාසියෙක් ඉන්නවා පුන්නිකා කියලා අඩුම ගාණියාගේ හිතවත් පිරිසිඳ දන්න කෙනෙක් නෙවෙයි කියලා. එතකොට එතකොට බුදුන් වහන්සේ කියනවා එහෙනම් බලන්න මානවකයා තමන්ගේ දාසියගේ හිතවත් හරියට දන්නේ නැති කෙනෙක් කොහොමද සියලු ශ්‍රමණ බ්‍රාහමණයන්ගේ ඥාන දර්ශන ගැන තීන්දුවක් දෙන්නේ මේක හරියට මෙහෙම දෙයක් වගේ ආ තවත් උපමාවක්. ඔව්. උපතින්ම අන්ධ මිනිසෙක් ඉන්නවා කියලා හිතන්න. එයා කළු පාටවත් සුදු පාටවත් නිල් පාටවත් කහ පාටවත් රතු පාටවත් දන්නේ නැහැ. සම මතු පිට විෂම මතු පිට දන්නේ නැහැ. තරු සඳ හිරු දන්නේ නැහැ. දැන් මේ අන්ධ මිනිසයා කියනවා කළු සුදු වර්ණ කියලා જાතියක් නැහැ. ඒවා දකින අයත් නැහැ. නිල් කහ රතු වර්ණ නැහැ. ඒවා දකින අයත් නැහැ. සම විෂම දේවල් නැහැ. තරු නැහැ. සඳ හිරු නැහැ. මම ඕවා දන්නේ නැහැ ඒ නිසා ඕවා නැහැ කියලා මානවකයෝ ඔහොම කියනකොට යා හරි දෙයද කියන්නේ. අනේ නෑ. තමන්ට පේන්නේ නෑ කියලා ඒව නෑ කියන්න බෑනේ. සුබත් ඒක පිළිගන්නවා. නැහැ ස්වාමිනී, ඒව කියන එක හරි නෑ. ඔය කියන වර්ණක් තියෙනවා ඒව දකින්න අයත් ඉන්නවා කියලා. ඉතින් බුදුන් වහන්සේ මේක ගලපනවා පොක්කර සාතිට. ඔව් ඒ වගේම තමයි මානවකයා මේ පොක්කරසාති බ්‍රාහමණයාත් ඔය උත්තරීතර මනුෂ්‍ය ධර්ම විශේෂ ඥාන දර්ශන සම්බන්ධයෙන් අන්ධහෙක් වගේ. එයා Taman නොදන්නා නොදකින දේවල් ගැන ඕවා නෑ ඕවා ලාමකයි කියලා කියන එක කොහොමද හරි වෙන්නේ? බොහොම බලවත් තරකයක්. ඊපස් බුදුන් වහන්සේ තවත් පැත්තකින් ප්‍රශ්න කරනවා. උන්වහන්සේ අහනවා මානවකය ඔබ හිතන විදිහට වටිනා කියන කතාවක ප්‍රකාශයක ලක්ෂණ මොනවද? හ්ම්. වටිනා කතාවක් වෙන්න මොනවද තියෙන්න ඕනේ? උන්වහන්සේ උදාහරණ දෙනවා චංකි, තාරුක්ඛ වගේ ප්‍රසිද්ධ බ්‍රාහමණයන්ගේ කතා ගැන මතක් කරලා අහනවා ශ්‍රද්ධාවෙන් යුතුව කියන කතාවද වටින්නේ නැත්නම් ශ්‍රද්ධාව නැතිව කියන කතාවද? හොඳට හිතලා බලලා කාරණා සලකලා කියන කතාවද? නැත්නම් නොසලකා කියන කතාවද? නුවණින් විමසලා කියන කතාවද? නැත්නම් එහෙම නැති කතාවද? තමන්ටත් අනුන්ට ව්‍යාපතක් වෙන කතාවද නැත්නම් එහෙම නැති කතාවද සුභ මේවට එකඟ වෙනවා ඇති නේද ශ්‍රද්ධාවෙන් කල්පනාවෙන් නුවණින් යහපත පිණිස කියන කතාව තමයි වටින්නේ කියලා. ඔව්. සුබෝයි ඔක්කොටම එකඟ වෙනවා. ඔව් ස්වාමිනේ ශ්‍රද්ධාවෙන් කල්පනාවෙන් නුවණින් යහපත පිණිස කියන කතාව තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා. එතකොට බුදුන් වහන්සේ. එතකොට අහනවා එහෙනම් මානවකයා අර පොක්කරසාති බ්‍රාහමණයා කියපු කතාව දිහා බලන්න යා ශ්‍රද්ධාවකින් දෙයක කිව්වේ කාරණා සලකලා බැලුවද නුවණින් විමසුවද ඒකෙන් යහපතක් වෙනවද? ආ එතකොට සුබට පිළිගන්න වෙනවා පොක්කර සාතිගේ ප්‍රකාශයේ අර කියපෝ වටිනා කතාවක ලක්ෂණ නේ කියලා. ඔව්. සුබ කියනෝ නෑ ස්වාමීනි කියලා. ඉතින් පොක්කර සාතිගේ මතියත් එතනින් බිඳ වැටෙනවා. ඔව්. ඊට පස්සේ බුදුන් වහන්සේ පෑදලි කරනවා ඇයි පොක්කර සාති වගේ අයට මේ උසස් ධර්ම තේරුම් ගන්න බැරි දකින්න බැරි කියලා. ඒ මොකද? උන්වහන්සේ දේශනා කරන පංච නීවරණ ගැන. කියන්නේ සිතේ දියුණුව වහන ආවරණය කරන බාධක පහක් ගැන. මොනවද පහ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. මේවායින් හිත වැහැලා තියෙන නිසා උසස් දේවල් පේන්නේ නැහැ කියලාද කියන්නේ? හරියදම. උන්වහන්සේ කියනවා පොක්කරසාති බ්‍රාහමණයා මේ නීවරණ පහින් වැහිලා, වෙලිලා, පටලැවිලා ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද උසස් ඥාන දර්ශන දකින්නේ? තේරුම් ගන්නේ කියලා. ඒ වගේම පංචකාම ගුණ ගැනත් කියනවා නේද? ඔව්. පංචකාම ගුණ. ඒ කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. මේවට කියනවා පංචකාම ගුණ කියලා. ඉතින් මේවා කොහොමද බාධාවක් වෙන්නේ? උන්වහන්සේ කියනවා පොක්කරසාතිමේ පංචකාම ගුණයන්හි ඇලිලා, ගැලීලා, ඒවයෙම බැඳිලා ඉන්නේ. ඒවයි තියෙන ආදීනව, ඒ කියන්නේ භයානකකම දැකින්නේ නැහැ. ඒවායින් මිදෙන මාර්ගය නිස්සරණය දන්නේ නැහැ. ඉතින් එහෙම කාමසපතේම ගිලිලා ඉන්න කෙනෙක් කොහොමද කාමයන්ගෙන් තොර උසස් ධාන සුවයක් ඥානයක් ලබන්නේ කියලා. ආ එතනදි ගිනි උපමාවක් එනවා නේද? ඔව්. හරි අපූර්ව උපමාවක්. උන්වහන්සේ අහනවා මානවකය ගින්දරක් තියෙනවා දර තෘණ වගේ ඉන්ධන වලින් පත්තු වෙලා තියෙන්නේ තව ගින්දරක් තියෙනවා එහෙම ඉන්ධන නැතුව සුළඟ වගේ දෙයක් නිසා පත්තු වෙලා තියෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ ධාන සුවය. මේ ගිනි දෙකෙන් වඩා ප්‍රභාෂ්වර, වඩා ශාන්ත, වඩා ප්‍රණීත මොන ගින්දරද? දර වලින් පත්තු වල ගින්නට වඩා අර අනිත් එක නේද? ඔව්. සුබත් ඒක පිළිගන්නවා. එතකොට බුදුන් වහන්සේ කියනවා ඒ වගේම තමයි කාම සැපේ කියන්නේ අර දර තෘණ වලින් පත්තු වෙන ගින්න වගේ ඒකේ දැවිල්ලක් තැවිල්ලක් තියෙනවා. හැබැයි ධාන සුවය ඒ කියන්නේ පළවෙනි ධානය දෙවෙනි ධානය වගේ දේවල් අර ඉන්දන නැති ගින්න වගේ ඒක ශාන්තයි ප්‍රණීතයි වඩා ප්‍රභාෂ්වරයි. ඉතින් කාමසපතේ ගිලී ඉන්න කෙනෙකුට මේ උසස් ධානසුය තේරෙන්නේ නැහැ. ඒක තමයි. ඒ නිසා පොක්කරසාතිගේ කතාව වළංගු නෑ කියන එකයි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ. හොලයි. මේ විග්‍රහයෙන් පස්සේ ආයමත් අර බ්‍රාහ්මණ ධර්ම පහ ගැන කතා කරනවද? ඔව්. බුදුන් වහන්සේ අහනවා මානවකය ඔය බ්‍රාහ්මණයන් කියන ධර්ම පහෙන් සත්‍ය, තපස, බ්‍රහ්මචර්ය, අධ්‍යයනය, ත්‍යාගය එයාලා වැඩිපුරම අගය කරන්නේ මහත්ඵලයි කියන්නේ මොකද්ද කියලා. සුභ කියන්නේ මොකද්ද කියලාද? සුභ කියනව ත්‍යාගය ස්වාමිනී කියලා. ඒ කියන්නේ දන් දීම. ආ බ්‍රාහ්මණයන් වැඩිම අගය කරන්නේ දන් දීම. ඔව්. එතකොට බුදුන් වහන්සේ මහා යාගයක් ගැන සිද්ධියක් මතක් කරනවා. පොක්කරස ආති කරපු යාගයකදී සමහර බ්‍රාහමණයන්ට Tamanට ඕඩතන ලැබුණේ නැහැ කියලා කේන්ති ගත්ත හැටිම මතක් කරනවා. ඊට පස්සේ අහනවා මානවකය ඔය බ්‍රාහමණයන් දන් දෙන්නේ ඇයි? මුනි චේතනාවෙන්ද කියලා. සුබ කියන්නේ මොකක් නිසා කියලාද? සුබ කියනවා අනුකම්පාවෙන් ස්වාමිනී කියලා. ආ අනුකම්පාව නිසා දන් දෙනවා. ඔව්. එතකොට බුදුන් වහන්සේ අහනවා එහෙනම් මානවකය අර පින් සිද්ධ වෙන ධර්ම පහට අනුකම්පාව කියන එක හයවෙනි කරුණක් විදිහට එකතු වෙන්න ඕන නේද? හ්ම් තර්ක අනුකූලයි. සුබ එකඟ වෙනවද? ඔව්. සුබයකට එකඟ වෙනවා. එසේය ස්වාමීනි අනුකම්පාවත් පින් සිදුවෙන ධර්මයක් කියලා. ඉතින් දැන් ධර්ම හයක් තියෙනවා සත්‍ය, තපස, බ්‍රහ්මචර්ය, අධ්‍යයනය, ත්‍යාගය, අනුකම්පාව. ඊළඟට මොකද වෙන්නේ? බුදුන් වහන්සේ අහනවා හොඳයි මානවකය මේ ධර්ම හය බහුලව තියෙන නිතර පවත්වන්න පහසු වෙන්නේ ගිහි ජීවිතයේද පැවිදි ජීවිතයේද කියලා. මේකට සුබ මොකද කියන්නේ? දැන් කලින් මතය වෙලස් වෙලාද? ඔව්. දැන් සුබ විග්‍රහ කරනවා. ස්වාමිනි, ගිහි ජීවිතය කියන්නේ බාධක බහුලයි. ගෙවල් දොරවල් දූ දරුවෝ මිල මුදල් ප්‍රශ්න, එදිනෙදා ජීවිතයේ ගැටලු මේ ඔක්කොම එක්කර ධර්ම හයම එක දිගට පවත්වගෙන යන්නේ එක හරිම අමාරුයි. සත්‍ය රකින්න ගියත් බාධා එනවා, දන් දෙන්න ගියත් බාධා එනවා, බමසර රකින්න බෑ, හැමදාම අධ්‍යයනය කරන්න වෙලාවක් නෑ. ඉතින් ගිහි ජීවිතේ මේවා කරන්න අමාරුයි. ඔව්. ඒත් පැවිදි ජීවිතේ එහෙම නෙවෙයි. බාධක අඩුයි, ජීවත් වෙන ඕන දේවල් ලැබෙනවා. ඉතින් මේ ධර්මහය නිරන්තරයෙන් පවත්වන්න පැවිදි කෙනාට ලොකු පහසුවක් තියෙනවා. ඒ නිසා මේ ධර්ම බහුලව දකින්න ලැබෙන්නේ පැවිදන් තුල තමයි කියලා සුබ පිළිගන්නවා. ආ, ඒ කියන්නේ යාගේ මුල්මත දෙකම දැන් වෙනස් වෙලා. ගිහිද පැවිදිද කියන එකට වඩා පිළිවෙත වැදගත් කියලත් ඒ පිළිවෙත හරියට අනුගමනය කරන්න පැවිදි ජීවිතය පහසුයි කියලත් එයාදෙන් පිළිගන්නවා. හරියටම. මෙතන තමයි මේ සූත්‍රයේ තවත් වැදගත් කූට ප්‍රාප්තියක් වෙන්නේ. ඒ කොහොමද? බුදුන් වහන්සේ අර බ්‍රාහමණ ධර්ම පහ දැන් 6 ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ ඒවට ගැඹුරු බෞද්ධ අර්ථකථනයක් දෙනවා. ඒ කියන්නේ බ්‍රාහමණයන් හිතුවා වගේ නෙවෙයි වෙනස් විදිහට මේ ධර්මවල වටිනාකම පෙන්වනවා. ඔව්. උන්වහන්සේ කියනවා මානවකය ඔබ ඔය කියන ධර්ම පහ සත්‍ය, තපස, බ්‍රහ්මචර්ය, අධ්‍යයනය, ත්‍යාගය සිතේ කිලස් දුරු කරන්න, සිත දියුණු කරන්න උපකාරී වෙනවා. ඒවා වෛරය නැති, පීඩාව නැති, මෛත්‍රී සහගත සිතක් වඩන්න හේතු වෙනවා කියලා. ආ, ඒ කියන්නේ මේවා මානසික අභ්‍යාස විදියට ගන්නවා. ඔව්. උදාහරණයක් විදිහට සත්‍ය ගැන කියනවා. කෙනෙක් සත්‍යවාදී වෙනකොට බොරු කියන්නේ නැතුව ඉන්නකොට යාට ඒ ගැන සතුටක් ප්‍රමුදිත බවක් ඇතිවෙනවා ඒ සතුට නිසා යාගේ හිත එකඟ වෙනෝ සමාධිමත් වෙනවා ඒ සමාධිය කුසල් දහම් වඩන්නත් මෛත්‍රී සිත වඩන්නත් උපකාරී වෙනවා ඒ කියන්නේ සත්‍යවාදී වීමම මානසික දියුණුවට පාරව. ඔව් ඒ වගේම තපස මෙතනදී තපස කියන්නේ අකුසල් තවන එක බ්‍රහ්මචර්ය ඉන්ද්‍රිය සංවරය අධ්‍යයනය ධර්මය ඉගෙනීම මෙනෙහි කිරීම ත්‍යාගය දීමෙන් ඇතිවන සතුට මේ හැම එකක්ම ඒ විදිහටම හිතේ සතුට සමාධිය ඇති කරලා කුසල් දියුණුවට සහ මෛත්‍රී සිත වැඩෙන්න උපකාරී වෙන හැටි බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් බ්‍රාහ්මණයන් චාරිත්‍ර වීදියට කරපු දේවල් වලට බුදුදාම මානසික සංවර්ධනය කියන ගැඹුරු අර්ථයක් දෙනවා. ඒක තමයි බ්‍රාහ්මණ රාමුව තුලම තියෙන දේවල් අරගෙන ඒවා බුදුදහමේ මාර්ගයට ගලපනවා. බොහොම වැදගත් කාරණයක්. මේ සාකච්ඡාවෙන් පස්සේ සුබ මානවකයා තෘප්තිමත් වෙනවද? ඔව්. එයා බොහොම පැහැදීමකටපත් වෙනවා. ඊට පස්සේ අහනවා ස්වාමිනීනි මම අහලා තියෙනවා ඔබ වහන්සේ බ්‍රහ්මයන් හා එකට වාසය කිරීමට මාර්ගය දන්නව දේශනා කරන කිලික ඇත්තද කියලා. ආ බ්‍රහ්ම ලෝකේ යන්න පාරගෙන අහනවා. ඔව්. බුදුන් වහන්සේ කියන ඕමානවකේ මම බ්‍රහ්මයාවත් බ්‍රහම ලෝකයත් බ්‍රහම ලෝකෙට යන මාර්ගයත් දන්නවා කියලා. එතනදිත් උපමාවක් කියනෝ නේද? ඔව් නලකාරගම උපමාව මානවකේ නලකාරගමට නුදුරින් ඉපදිලා එහෙම හැදි වැඩුණු කෙනෙක්ගෙන් කවුරු හරි නලකාර ගමට පාර ඇහුවොත් එයා පැකිලෙයිද පාර වැරද්දවයිද කියලා අහනවා. සොබ කෙනෝ නෑ ස්වාමිනියාට පාර වැරදින්නේ නෑ කියලා. ඒ වගේ බුදුන් වහන්සේටත් බ්‍රහ්ම ලෝකයට පාර වරදින්නේ නෑ. ඔව්. ඒ වගේම තමයි මම බ්‍රහ්මයාවත් බ්‍රහ්ම ලෝකයත් ඒකට යන මාර්ගයත් හොමින්ම දන්නවා කියලා උන්වහන්සේ කියනවා. ඉතින් මොකක්ද මේ මාර්ගේ? මේ මාර්ගය තමයි බ්‍රහ්ම විහාර භාවනාව. ඒ කියන්නේ උතුම් වාසස්ථාන හතරක් හිතේ ඇති කර ගැනීම. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. හරියටම උන්වහන්සේ විස්තර කරනවා භික්ෂුවක් හෝ යෝගාවචරයෙක් මෛත්‍රී සහගත සිතින් එක දිශාවක් පතුරවාගෙන වාසය කරනවා ඒ වගේම දෙවනි දිශාව තුන්වෙනි දිශාව හතරවෙනි දිශාව ඒ වගේම උඩ යට හාත්පස මේ මුළු ලෝකේම සියලු සත්වයන් කෙරෙහි විපුල වූ මහත් බවටපත් වූ අප්‍රමාණ වූ වෛර නැති පීඩා නැති මෛත්‍රී සිතින් පතුරවාගෙන වාසය කරනවා. ඒ කියන්නේ මුළු විශ්වයටම මෛත්‍රිය පතුරවනවා. ඔව්. එහෙම මෛත්‍රී චිත්ත විමුක්තිය හොනින් පුරුදු කළාම වැඩුවාම මොකද වෙන්නේ? මොකද වෙන්නේ? උන්වහන්සේ කියනවා එහෙම වැඩූ මෛත්‍රී චිත්ත විමුක්තිය තුල සීමා සහිත කර්මයක් ඉතිරි වෙන්නේ නැහැ පවතින්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර ලෞකික මට්ටමේ සීමා සහිත විපාක දෙන කර්මවල බලය එතනදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආ ඒකටත් උපමාවක් තියෙනව නේද? සක්පිමින්නාගේ. ඔව්. ඒක හරියට බලවත් සක්පිමින්නෙක් ඉන්නවා. එයාට පුළුවන් පොඩි වෙහෙසකින්ම හතර දිශාවට සක්කණ්ඩ පතුරවන්න. අන්න ඒ වගේ තමයි මෛත්‍රී චිත්ත විමුක්තිය වැඩුවාම සීමා සහිත කර්මයක් ඒකේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවේ බලයෙන් අර කර්මවල බලය යටපත් වෙනවා. ඕ ඒක තමයි බ්‍රහ්මයන් හා එක්වීමේ මාර්ගය. ඒ වගේම කරුණා මුදිතා උපේක්ෂා කියන අනිත් බ්‍රහ්ම විහාර තුනත් මේ විදිහටම විස්තර කරවා. ඒවත් වඩුවම ඒ විදිහටම සීමා සහිත කර්ම බල රහිත වෙනවා. ඒවත් බ්‍රහ්මයන් හා එක්වීමේ මාර්ග තමයි. හ්ම්. බොහොම පැහැදිලි ක්‍රමානුකූල විස්තරයක්. මේ සියල්ල ඇහුවට පස්සේ සුබමානවකයා මොකද කරන්නේ? එයා අතිශයින්ම පැහැදීමකට පත්වෙනවා. එයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනාව හරිම අద్භుතයි. හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ, පාර වැරද්දගත් කෙනෙක්ට පාර පෙන්නුවා වගේ, අඳුරේ ඉන්න අයට පේන්න පහනක් දැල්ුවා වගේ ඔබ වහන්සේ නොයේක් විදිහට ධර්මය පැහැදිලි කළා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බුදුබණ පිළිගන්නවා. ඔව්. ඊට පස්සේ යා කියනවා ඒ නිසා මම අද ඉඳලා බුදුන් වහන්සේත් ධර්මයත් සංඝරත්නයත් සරණ යනවා මාව උපාසකෙක් විදිහට පිළිගන්න කියලා. ඉතින් එදා ඉඳන් සුබ බෞද්ධ උපාසකෙක් වෙනවා. ඔව්. ඊට පස්සේ ආ බුදුන් වහන්සේගෙන් සමු අරගෙන යනවා. ගිහින් එයාට හම්බ වෙනවා ජානුස්සෝනි කියලා තවත් ප්‍රසිද්ධ බ්‍රාහමණේ. ආ. ජානුස්සෝනි බ්‍රාහ්මමයා ජානුස්සෝනි අහනවා සුභගෙන් කොහේද මේ දවල් වරුවේ ගිහින් එන්නේ කියලා. සුභ කියනවා මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හමුලා එන්නේ කියලා. එතකොට ජානුස්සෝනි මොකද්ද කියන්නේ? ජානුස්සෝනි අහනවා "ඉතම මොකද්ද හිතන්නේ තෝදේ පුත්‍රයා ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ තීණු බව ගැන? එතුමා පඬිතෙක් කියලා හිතනවද කියලා?" සුභ කොහොමද උත්තර දෙන්නේ? සුභ කියනවා "ස්වාමීනි මම කවුද ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ තීණු බව මනින්න ඒක මනින්න පුළුවන් වෙන්නේ එතුමා වගේම කෙනෙකුට තමයි. හැබැයි මට කියන්න පුළුවන් දේ තමයි එතුමා නම් ප්‍රශංසාවට ලක් වුවන් අතර අග්‍රතම කෙනෙක්. ඒ කියන්නේ Tamanට මනින්න බැරි තරම් උස්සස් කියලා කියනවා. ඔව්. ඊට පස්සේ සුබ අර බ්‍රාහමණ ධර්ම පහ ගැනත් කියනවා. බ්‍රාහමණයන් පින් සිදු වෙනවා කියන ධර්ම පහ ගෞතමයන් වහන්සේ දේශනා කළේ වෛර නැති, පීඩා නැති, මෛත්‍රී සාගත සිත වඩන්න උපකාරී වෙන ධර්ම විදිහටයි කියලා. මේක ඇහුවම ජානුසෝනි මොකද්ද කරන්නේ? ජානුසෝනි හිටපු රතෙන් බැහැලා උතුරු සලුව ඉකස් කරලා බුදුන් වහන්සේ ඉන්න දිශාවට දන ගහලා වැඳලා තුන් පහරක් උදාන වාක්‍යයක් කියනවා. මොකක්ද ඒ උදානය? යම් රටක රජ කෙනෙක් මෙබඳු වූ තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා වැඩින්නෝ කියලා අහනවනා ඒ රජතුමාට ඒක ලාභයක්මයි. ඒ රටවැසියන්ටස් ඒක ලාභයක්මයි කියලා. ඒ කියන්නේ බුදු කෙනෙකුගේ පහළවීම කොතරම් වටිනවද කියන එක එරට තේරෙනවා. ඔව්. එතනින් තමයි සුබ සූත්‍රය අවසන් වෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ දීර්ඝ සාකච්ඡාවෙන් සුබ සූත්‍රයේන හැම පැතිකඩක්ම වගේ කතා කළා. ගී පැවිදි ජීවිත, කුසල් මාර්ග, බ්‍රාහ්මණ මත සහ බෞද්ධ විග්‍රහය අතර වෙනස, ඍජු අධ්‍යක්ීමේ වැදගත්කම, මානසික බාධක බ්‍රහ්ම විහාර භාවනාව වගේ ගොඩක් දේවල්. ඔව් ප්‍රධානම දේ තමයි බුදුදහම හැම වෙලේම අවධාරණය කරන්නේ බාහිර தത്വයට ගිහි පැවිදි වඩා අභ්‍යන්තර පිළිවෙත සම්‍යක් ප්‍රතිපදාව සහ තමන්ගේම ප්‍රඥාවෙන් ලැබුණ අවබෝධය කියන එක. අවසාන වශයෙන් අපේ ශ්‍රාවකයන්ටත් හිතනේම කිතුරු කරනවා නම් මේ සූත්‍රයේ කතා කරන ප්‍රධාන තේමාවක් ඒ කියන්නේ අන්ධ පරම්පරාව වගේ සම්ප්‍රදායන එන දැනුමයි තමන් විසින්ම අත්දැකීමෙන් සහ නුවණින් තහවුරු කරගෙන දැනුමයි අතර තියෙන වෙනස. ඒක අද අපේ ජීවිතවලට කොහොමද අදාළ වෙන්නේ? අපි කොයිතරම් දුරටද අනුන් කියන දේවල් පිළිගන්නේ? කොයිතරම් දුරටද තමන්ම හොයා බලන්නේ? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අර බ්‍රාහ්මණ ධර්ම අතරින් බුදුන් වහන්සේ මතු කරලා පෙන්නපු අනුකම්පාවේ තියෙන බලය ගැනත් ආයෙමත් හිතන්න පුළුවන්. හොඳයි. එමනම් අදත් අපි සාකච්ඡාව මෙතනින් නවත්තමු. නැවටත් මෙවැනි ගැඹුරු ධර්ම කාරණයක් සමගින් හමු වෙමු. බොහොම ස්තුතියි.